සදරම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට පදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාත පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු උතුම් වූ සදර්ම දේශනාව මුළු ලෝකයටම sannibedanaya කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ මාතර කැකන දුර පදිංචි විශ්‍රාමික කමලා ලියනගේ ගුරුමෑණියන් ඇතුළු පින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප පටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මරණ සතිය පිළිබඳව කරුණු දේශනා කරන 13 වෙනි ධර්ම දේශනාව මේ සත්පුරුෂ පිරිස ඒ උතුම් වූ දේශනාව ධර්මයට කැමති බොහෝ දෙනා වෙනුවෙන් දානය කරන්න දායකත්වයේ දරලා අති උතුම් වූ සද්ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරලත් මහා කුසල් රැස් කරගන්නවා. ධර්ම දානමය ධර්ම ශ්‍රවණානි සංසමයේ කුසල ශක්තිය ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි මරණය සිහිපත් කළ යුතු ආකාර හතක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහි හත්වෙනි ක්‍රමය තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මා සම්බුද්ධතු බුදුරජාණන් වහන්සේගේ වශයෙන් කෙසේනම් අදිෂ්ඨාන කළ යුතුද? එහෙම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා. එතකොට අපි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේ තරම් ගුණවත් මේ තරම් සිල්වත් මේ තරම් බලවත් තුන් ලෝකේම අධිපති ලෞතුරා භාග්‍යතුන් වහන්සේත් පිරිනිවන් පෑවා කියන කාරණාව කරුණක් කරුණක් ගානේ මෙනෙහි කරන එක මේ භාවනාවට අපිට ලොකු ශක්තියක්. බුදුරජාණන් වහන්සේ රූප ස්වභාවයෙන් කොයි තරන්නම් ලස්සනද. ඒ කාරණාව පින්නතන අපිට හිතල ඉවර කරන්න බැරි කරුණක්. මේ ලෝකෙ බුදුරජාණන් වහන්සේ තරං ලස්සන එකදු රූපයක්වත් නෑ. දෙවියෙකුටත් නෑ බ්‍රහ්මයෙකුටත් නෑ මිනිහෙකුටත් නෑ. මේ ලෝකෙ පිපෙනවනම් ඉතාම ලස්සන මල් ඒ හැම මලක්ම බුදුරජාණන් වහන්සේගේ මුව මඩල තරම් ලස්සන නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. අසුවක් අනු ව්‍යංජන ලක්ෂණ වලින් යුක්තයි. දෙසිය දාසයක් මංගල ලක්ෂණවලින් යුක්තයි. එක බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගේ ලස්සන වර්ණනා කරපු හැටි ඒ බ්‍රාහ්මණය සඳහන් කළේ උදේ පාන්දරම පිපිලා තවම සුවඳ වාතලයට මුහු කරලා නැති රතුම රතුපාට නෙළුම් මලක් වාගේ බුදුරජාණන් වහන්සේ කියලා. ඊටාම පිරිසිදුයි. තවම සුවඳ මුහු වාතයට මුහු කරලා නැහැ. තවම පියුම් ගැබ ඇතුලේමයි පියුම මතමයි සුවඳ. යන්තම් මල විකසිත වුණා විතරයි දූවිලි වලින්වත් අපවිත්‍රත් නැහැ. භාගිතුන් වහන්සේ එවන් රතු නෙළුම් මලක් වගේ එහෙම බ්‍රාහ්මණයෙක් සඳහන් කළා. ඊළඟට පිනතිනි ඒ වාගේ විචිත්‍ර රූප කයක් සහිතයි. රන්වන් පාට බුද්ධ ශරීරයේ සංසාරය අප්‍රමාණ කුසල් රැස් කරලා පාරමිතා පුරණ කාලේ අප්‍රමාණව වස්ත්‍ර ආදිය දන් දීලා නොඑක් ආහාර පාන විවිධ විදිහට දන් දීලා ලබාගත් අපූරු රූපයක්. පාරමිතා එහෙම පුරපු නිසා ලැබුණු අපූරු රූපයක්. එතරම් ලස්සන රුවක් කාටවත් නෑ කියල කිවේ එකයි. විචිත්‍ර වූ රූපකාය සහිතයි. සියලු ආකාරයෙන්ම පිරිසිදු වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුත්ති ඥාන දර්ශනාදියෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ අති නිර්මල සීලය අන්න අහවල් තැනින් බිඳිලා මෙතනින් අපවිත්‍රයි කියලා කියන්න තැනක් නැහැ. මේ ශාසනයේ කෝටි ගානක් ශික්ෂාපද මේ කෝටි ගානක් ශික්ෂාපද මහරහතන් වහන්සේ නමකටවත් ඇවැත් නොවී ආරක්ෂා කරන්න බැරි තරම්. නමුත් බුදුරජාණන් වහන්සේ ඇවත් වුණා කියන තැනක් නෑ. පන්සිල් පද පහවත් අපිට රකිින්ඩ බැරිකොට. කෝටි ගානක් තරන් මේ මහා සීලය අබමල් රේනුවක තරං පළුද්දක් නැතුව ආරක්ෂා කරන්න භාගිතුන් වහස මොන්න තරං සිහියකින් මොන්න තරං කල්පනාවකින් වැඩඉන්නවද. එහෙමනම් මොන තරං ඒ සීල ගුණේ තේජස ගැන අපි කොහෙ කතා කරන්නද. බුදුරජාණන් වහන්සේ යම්සේ සීලයක් ආරක්ෂා කරන වෙලාවට පින්නතුනී කෙලෙස් තිබුණ පාටක්වත් නෑ. අපිට කෙලෙස් තිබුණ නිසා අපිට කෙලෙස් තියෙන නිසා අපේ සිල් හරියට උල්ලංගනය වෙනවා. සිල් කැඩෙනවා. භාගිතුන් වහන්සේගේ සීලයේ දිහා බලහම මේ සිද්ධාර්ථ කුමාර කාලි කෙලෙස් තිබුණනි ලෞතුරා බුද්ධත්වයේ ගාවට එනකං සංසාරී කෙලෙස් සහිතන කියලා කෙනෙකුට හිතාගණ්ඩවත් බෑ. එතරම් මහා පුදුම සීලය. ඊළඟට සමාධිය මෙන්න මේ ප්‍රමාණයයි කියලා කාටවත් හිතාගණ්ඩ බෑ. කෙනෙකුට කසින නිමිත්ත පහළ වෙන්නේ සඳහන් කරනවා සමහර කෙනෙකුට අඩියයි. තමන් ඉන්න තැන ඉඳලා අඩියක් ආලෝකයේ පතුරවන්න පුළුවන්. දෙකක් පතුරවන්න පුළුවන්. හැතැක්මක් දෙකක් පතුරවන්න පුළුවන්. රටකට පතුරවන්න පුළුවන්. එක මහද්දීපයක් ආදී වශයෙන් ඈතින් ඈතට ඈතින් ඈතට පතුරවන්න පුළුවන්. ඒ ඒ පුද්ගලයා එක දියුණු කරගෙන තියෙන ප්‍රමාණය. පිනතුනි සඳහන් කරනවා සමහර බ්‍රහ්මයන් මේ කසින නිමිත්ත සක්කොලවල් ලක්ෂ ගණනකට පතුරුවන්ඩ හැකියාව ඇතියයි කියලා. සමහර බ්‍රහ්මයන්ට සක්වලවල් ලක්ෂ ගණන් ඒ එළිය පතුරවන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලයේ පංච අභිග්ඥා සහිතයි. සමහර කෙනෙ හිතන්නේ සිද්ධාර්ථ කුමාරයට පංච අභිග්ඥාෂ්ට සමාපත්ති තිබුණ කියල කිය. සිද්ධාර්ථ කුමාරයත් පංචාභිග්ඥා අෂ්ට සමාපත්ති වලින් යුක්තයි. එහෙම නං තව කෙනෙක් තර්ක කරන්න පුළුවන්. බෝධි මූලයේදී පුබ්බේ නිවාසානුස්සති ආදී ඥාන තිබුණා. බෝධි මූලයට වඩිනකොටත් පුබ්බේ නිවාසානුස්සති ආදී ඥාන තිබුණා. ඒව නැතුව නෙමෙයි වැඩි. එහෙමනම් ප්‍රථම යාමයේ ඉක්ම යනකොට පුබ්බේ නිවාසානුස්සති පහළ වුණා කියලා කියන්නේ ඇයි කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. අපි එහෙමනි කතා කරන්නේ නේද? බෝධි මූලයේ වාඩි වෙලා ප්‍රථම යාමයේ ඉක්ම යනකොට පුබ්බේ නිවාසානුස්සති ඥාන පහළ වුණා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අමුතුවෙන් පහළ වෙන්න පෙර එහෙම ඥානයක් නොතිබ්බම කියලා නෙමෙයි. පෙරත් තිබුණා ඒක. නමුත් බෝධි මූලයේදී පෙර නොතිබුණු තරන් පහළ වෙන්ඩ පටන් ගත්තා. පෙර යම් ප්‍රමාණයකට තිබ්බේ. බෝධිමූලයේදී පහළ වුන ඒ ඥානය දියුණු උන ඥානයේ සීමාවක් නෑ. අතීතයේ යම්තාක්ද ඒ ගැනත් කියන්න පුළුවන් අනාගතයේ යම්තාක්ද ඒ ගැනත් කියනවා. එක පුද්ගලයෙක් අරගත්තහම ඒ පුද්ගලයාට සංසාරය මුණ ගැහිලා තියෙන බුදුරජාණන් වහන්සේල ප්‍රමාණය. සම්මාධිට්ටිකෝ මිත්‍යාදෘෂ්ටිකය ඔහු ජීවත්්‍ය චාත්ම ගණන. මනුෂ්‍යයෙක් හැටියට ජීවත් වන ආත්ම ගණන තිරිසනෙක් හැටියට ප්‍රේතයෙක් හැටියට අසුරයෙක් හැටියට නිරසතෙක් හැටියට සහ මනුස්ස ජීවිතයේ මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම දුක් විඳ විඳ එක එක ආත්මවල මැරුණා කියලා කියන්න පුළුවන්. ඒ සියල්ලම ඒ පුජ්‍යලයා සම්බන්ධයෙන් කියන්න පුළුවන් ඥානයකුයි මේ පහළ වෙන්නේ. ඒ පුද්ගලයම මේ ශාසනයේ නිවන් දකින්නවද? ඊළඟ ශාසනයෙන් නිවන් දකින්නවද? තව භාග්‍යතුන් වහන්සේලා ලක්ෂ ගණන් දැක දැක ඔහු සසර දුක් විඳ විඳ යනවද? අවසානයේ දවසක නිවන් දැකිය යුතුමයි ඔහු නිවන් දකින්නේ මොන බුද්ධ ශාසනයේ මොන කාරණාව පදනම් කරගෙන කොයි වාගේ වයසක කොයි වාගේ තැනක කොයි වාගේ වෙලාවකද කියන කාරණාවත් කියන්න පුළුවන්. ආන් එහෙම ප්‍රබල ඥානයක් බවට පෙරතිවිච්ච ඥානයේ පත් වුණා. ඒකයි බෝධි මූලයේදී පුබ්බේ නිවාසානුස්සති ලැබුව කියලා කියන්නේ. පෙර තිබිච්ච ඥානය පරතරට දියුණු වුණා. නැත්තම් සිද්ධාර්ථ කුමාරයාටත් නොතිබුණා එහෙම නොතිබුණා නෙමෙයි. ඊළඟට පින්නතනි කලින් ඥානයත් දැන් තියෙන ඥානයත් අතර විශාල පරතරයක් තිබ්බා. ඒකයි අපි මෙච්චර ළමේ සිහිපත් කළේ. උඩට යටට සියලු දිශාවල් එකවර පේනවා. හරහට විතරක් පේනව නෙමෙයි. උඩත් පේනවා අකනිට බඹලෝ දක්වාම. ඒ කියන්නේ සක්වල කෙරවල දක්වාම පේනවා. යටත් යටටත් කොයිතරම්ද සීමාවක් නැහැ පේනවා. හරහටත් සීමාවක්ම නැහැ පේනවා. එහෙනම් උඩට යටට හරහට හැම පැත්තටම සියලු දිශාවල් එකම වර පේනවා. අරමුණු කරන්න ඕන එකම වර අරමුණු වෙලා පේනවා. කල්ප අසංඛ්‍ය ගණන් පේනවා. ආන් ඒ නිසා පෙර තිබුණට වඩා ඉසා ඊතා උසස් මට්ටමක් තමයි බුද්ධත්වයේදී ලැබුණේ කියලා සඳහන් කරනවා. සමහර අය ළඟ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටපු කාලේ. අපේ මහබෝසතාණන් වහන්සේ කාශ්‍යප භාගිතුන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කලානං මෙදා දුෂ්කර ක්‍රියා කරන්න වෙන්නේ නෑ කියලා කතා කරන සමහර අය ඉන්නවා. මොකද සමහර අය එහෙම මතයක් දරනවා. නමුත් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ නැහැ කියලා එහෙම කාටවත් මත දරන්න පුළුවන්කමක් පුළුවන්කමක් නැහැ. එහෙම නැත්තම් සමහර අය මෙහෙමත් කියනවා. දැන් මේ දුෂ්කර ක්‍රියා කළේ මොකටද? ඒත් හෙව්වේ බුද්ධත්වයේනේ. ඊට කලින් අන්තර්කල්ප පහළ වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේනේ කාශ්‍යප භාගිතුන් වහන්සේ. ඉතින් මේ අය කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවනම් ඊළඟ අන්තර්කල්ප බුද්ධත්වයේ ලබන්න මොකට දුෂ්කර ක්‍රියා කරන්නේ කියලා කතා කරන සමහර. ඊළඟට සමහර අය විරුද්ධයි මහා බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට. කියන්නේ මහා මායා දේවී කුසින් මේ ලෝකෙ උපදිනකොට ලෝකේ ආර්යයන් වහන්සේලා වැඩ හිටියා කියලා පිළිගන්න කැමති නෑ. එකම ආර්යයන් වහන්සේ නමක්වත් විශ්වයේ හිටියේ නෑ කියලා කියන්නේ. ඒ කාලේ ආර්යයන් වහන්සේලා ඕන තරම් හිටියා. හිටියේ නෑ කියලා කිව්වොත් ඒක මුසාවක් වෙනවා. විශ්වයේ ඕන තරම් හිටියා. සක්වලේ ඕන තරම් හිටියා. මිනිස්සු අතර හිටිය නැති වෙන්න පුළුවන්. නමුත් එකල ආර්යන් වහන්සේලා හිටියේ නැහැ කියලා කිව්වොත් කතාව වැරදි. එයි මහ බෝසතාණන් වහන්සේ මහා මායා දේවින් වහන්සේගේ කුසෙන් මුලින්ම බිහිවෙන වෙලාවේ ඉස්සරලම ඇවිල්ලා පිළිගන්නේ බ්‍රහ්මරාජියෝ හතර දෙනෙක්. ඒ බ්‍රහ්මරාජියෝ හතර දෙනා රහතන් වහන්සේලා. රහත් වෙච්ච බ්‍රහ්මයෝ. සුද්ධාවාසිදල වඩින්. ඇයි මහ බෝසතාණන් වහන්සේට තියෙන ගෞරවයත්. මංහිතන්නේ අන්‍ය සත්වයන්ට තියෙන අනුකම්පාවත්තින්ද. ඇයි අන්‍ය සත්වයන්ට තියෙන අනුකම්පාව කියල කියන්නේ. මෙතෙන්ට ආර්යන් වහන්සේ නමක් වැඩිය නැත්තං මෙතෙන්ට යන්න වෙන්නේ කෙලෙස් තියෙන කෙනෙකුට. කාන්තාවක් දරුවෙක් බිහි කරන වෙලාව. කෙලෙස් තියෙන කෙනෙක් මේ වෙලාවට සම්බන්ධ වනා නම් මෙතෙන්ට මහා මායා දේවින් වහන්සේ පිළිබඳව කෙලෙස් උපදින්ට තිබුණ. ඇයි ඒ තරම්ම ලස්සන රූපයක්. මහා මායා දේවින් වහන්සේ කොච්චර ලස්සනයිද කියන කාරණාව අපේ ධර්මයේ එච්චර විස්තර කරන්නේ යසෝදරා දේවින් වහන්සේ කොච්චර ලස්සනයිද කියන එක එච්චර විස්තර කරන්නේ මේ උත්තමාවියෝ දෙදෙනාම විස්තර කරන්නේ නැතුව ජනපද කල්යාණි ගැන හොඳට විස්තර කරනවා. ඇයි ඒ විශේෂත්වය? මේ දෙන්න ගැන විස්තර කරන්න තේරෙන්නේ ඒ තරම්ම ලස්සනයි. මහා මායා දේවින් වහන්සේට ඇයි එහෙම නමක් තියලා තියෙන්නේ? මනුස්ස ලෝකේ නම් කෙනෙකුට හිතාගන්න බැරි නිසා ඒ ලස්සන. අපිට එහෙම යමක් හිතාගන්න බැරි වෙච්චාම අපිට හිතෙනවා ඒක නිකන් මායාවක්ද කියලා. අන්න ඒක නිසා තමයි මායා කියලා නම තිබ්බේ. හැබැවින්ම මායාවක්. තේරුන්නේ නැහැ කාටවත්. ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඒ තරම්ම ලස්සන කාන්තාවක්. මේ වෙලාවේ කෙලෙස් සහිත කෙනෙක් ළඟ හිටියනම් රාගසිත උපදින්න තිබුණා. අනුකම්පා කළේ මහමායා දේවින් වහන්සේ ගැන යමෙක් රාගසිත් ඉපදෙව්වනම් ඒ සිතුවිල්ල ඔහු වෙනුවෙන් निराදරවල් විවෘත කරන්න කාරණාවක්. ආන් ඒ නිසා කෙලෙස් සහිත සත්වයන්ට නිරේ දොර අරගන්න ඉඩ නොදී තමයි රන්දලක් අරගෙන මහරහතන් වහන්සේලා හතර නමක් වෙඩි. එතකොට ලෝකේ ආර්යයන් වහන්සේලා වැඩ හිටියේ නැත්තම් මේ කොහෙන්ද වැඩි? සුද්ධාවාසේ වැඩ හිටියේ හින්දා තෞතිසාාව වැඩ තුසිතේ වැඩ ඉන්න කාලේ. මනුස්සලෝකෙ උපදින්න කාලය හොඳයි ස්වාමීණි කියල මතක් කරන්න. අරිහත් මහා බ්‍රහ්මරාජය එකතුුණා. නිකං නෙමෙයි ආරාධනා කළේ දන ගහල බැඳල කියල කියන්න. මහා බෝසතාණන් වහන්සේ දිවියලෝකෙ වැඩඉන්න කාලේ කෙලෙස් නැති කරලද කෙලෙස් නැති කරලා නෑනේ. නමුත් කෙලෙස් නැති කරපු මහරහතන් වහන්සේලා ඇවිල්ලා තාමත් කෙලෙස් සහිත සිද්ධාර්ථ කුමාරය ළඟ දන ගැහුවා. මනුස්ස ලෝකේ ඉපදිලා මහා ගුණවතුන්ගේ සිරිත තමයි යම් තැනකට ගියහම මම විසින් ගරු කළ යුතු අය ඉන්නවද කියලා බලන එක. තමන් විසින් ගරු කළ යුතු අය. ඉන්නවනම් ගරු කළ යුත්තන්ට ගරු කරලා තමයි එතන නතර වෙන්නේ. හැසිරෙන්නේ. ආං ඒක හින්ද මහබෝසතාණන් වහන්සේ. මෞකුසින් ඉපදිලා. ඊළඟට හතර දිහාව බැලුවා. ඇයි ඒ බැලුවේ මට වඩා උසස් අය මේ ලෝකෙ ඉන්නවද කියල බැලුවේ. මේ ඉන්න ළඟ නෙමේ මේ ලෝකෙ ඉන්නවද කියල බැලුවේ. නැගෙනහිර දිහාව බලනකොට දෙවිය බ්‍රහ්මියෝ ගෝෂා කළා ස්වාමීණී ඔබ වහන්සේට වඩා උසස් අය තබා ඔබ වහන්සේ හා සමාන කෙනෙක්වත් මෙහෙනෑ උසස් තබා සමානයෙක්වත් නෑ. උතුර බැලුව දකුණ බැලුව බටහිර බැලුව හැම පැත්තෙම කීවේ සමාන කෙනෙක්වත් නැති බව. ඉන් පස්සේ තීරණය කළේ මට වඩා සමානයෙක්වත් නැත්තං මමයි මේ ලෝකෙ අග්‍ර එනිසා අග්ගෝ හමස්මි ලෝකස්ස මමයි මේ ලෝකෙ ජේෂ්ඨ ජෙට්ටෝ හමස් මිලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානිපුනක් බව් මම ලෝකයට අග්‍රයි මම ලෝකයට ජේෂ්ඨයි ආය උපතක් නෑ. මේක මගේ අන්තිම උපතයි. හත් පියවරක් වැඩම කළා. මේ වෙලාවෙත් ස්වාමීනය ඔබහන්සේට තබා සමාන තබා උතුම් තබා සමාන කෙනෙක්වත් නෑ කියල කියන කොටත් මහාකල්ප දාසේදාහක් ආයු වලඳපු මහරහතන් වහන්සේලා දන ගහලා වැන්ද කියලා කියන්නේ. එහෙනම් කකුසඳ කෝණාගම කාශ්‍යප කියන මහර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තුන් දෙනාමත් දැකලයි මේ බ්‍රහ්මරාජය හිටියේ. මහා කල්ප 16000ක්. ඒ අය මේ ඊටාම බිලිඳු සිද්ධාර්ථ කුමාරය ළඟ දන ගහනවා. ඒ දන ගහනකොට සිද්ධාර්ථ කුමාරයා ලොකු වෙලා හිටියද? මේ ඉපදිච්ච ගමන් අපේ අට කතාවල සඳහන් කරනවා නෑ කියලා. ඉපදිච්ච ගමන් ලොකු නෑනේ. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරාම කොයි වගේද? ඊට වඩා පොඩි වෙනසයි තියෙන අසම සම නිසා. අසමාන නිසා. බිලිඳු දරුවෙක්ම තමයි මේ. අපි අද ගෞරවයේ වැඩි හින්දා මහ බෝසතාණන් වහන්සේ සත්පියවර වැඩපු වෙලාව නිරූපරණය කරන තැන්වල යටිකයත් වහලා පොඩි උතුරු සලුවක් දාලා තියෙනවා අපේ පින්තූරවල. ඒ ගෞරවේ නිසා. නමුත් අට්ටකතාවේ සඳහන් කරනවා එහෙම වස්ත්‍රයක් තිබුණෙ නෑ කියලා. ඒ තරම්ම බිලිඳු මේ ඉපදිච්ච ගම. එහෙම ඉසිංහනාද කළේ. ඒ වාගේ බිලිඳෙකුටයි මහා කල්ප 16000ක් ආයු වළඳන මහ රහතන් වහන්සේලා දන ගැහුවේ. ඉතින්මනම් ලෞතුරා බුදු වෙන්න ඉස්සරලත් කොයි තරම් තැනක හිටියද? ආර්යයන් වහන්සේලා ලෝකේ එදා වැඩ හිටිය කියන්නයි මම මේ සාධක සාධක කිව්වේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් බණ ඇහුවනම් දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැණේ කියලාත් කියනවා. ආර්යයන් වහන්සේලා එදා ලෝකේ වැඩ හිටියනම් මෙච්චර දුක් විඳින්න ඕනේද බුදු වෙන හැටි උන්වහන්සේලගෙන් අහගන්න තිබුණ නේද කියලා කියනවා. බැලූ බැල්මට නම් තර්කේ සාධාරණයි. නේද? ඕන්නම් උන්වහන්සේලගෙන් අහන්න තිබ්බනේ කොහොමද බුදු වෙන්නේ කියලා. දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැහැ නේ එහෙමනම් බුදු වෙන හැටි කියලා දුන්නා නම්. නමුත් ඒ ආර්යයන් වහන්සේලා බුදු වෙන හැටි දන්නවද? දන්නේ නැහැ. බුදු වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. පින්නතුනි බුදු වෙන්නේ කොහොමද කියලා දන්නවනම් මොකටද රහත් වෙලා නැතර උනේ? උන්වහන්සේලාට බුදු වෙන්න තිබ්බනේ. රහත් බවයි ලෞතුරා බුද්ධත්වයයි කියලා කියන්නේ දෙකක්. උන්වහන්සේලා දන්නේ බුදු වෙන්නේ කොහොමද කියලා. බුදු වෙන හැටි කාටවත් කියලා දෙන්න කියලා දෙන්න බෑ. ඒක තමන්ම අවබෝධ කරන්න ඕනේ. තමන්ම තේරුම් ගන්න ඕනේ. ඒක අහගෙන දැනගන්න කියලා දෙන්න කෙනෙක් කෙනෙක් නැහැ. විනතනි කිසිම රහතන් වහන්සේ නමක්වත් ආර්ය වූ බ්‍රහ්ම රාජයෙක්වත් බුදු වෙන ක්‍රමය දන්නේ නැහැ කියලායි සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේත් රහත් වෙන්න මිස බුදු වෙන්න අපිට ධර්ම දේශනා කරලත් නැහැ. ඒ කියන්නේ බුදු වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ කාටවත් කියලා දීලා තියෙනවද? මෙහෙමයි බුදු වෙන්නේ කියලා. බුද්ධත්වයේ ලබන්න මේ විදිහට පාරමිතා පිරුවා. ඒ ටික දන්නවා අපි. එහෙමනම් මේ සරියුත් මහරහතන් වහන්සේට බුදු වෙන ක්‍රමය කියලා දීලා තව බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න ඉපෙයි. ඒ මහා ප්‍රඥාවන්තයාට කියලා දුන්නා නම් කරන්න බැරි වෙයිද? කියලා දුන්නා නම් කරන්න බෑ. බුදු වෙන ක්‍රමය කියලා දීලා කරන්න කරන්න බෑ. ඒ හින්දා අපේ භාග්‍යතුන් වහන්සේ කාටවත් බුදු වෙන ක්‍රමය දේශනා කරලා නැහැ. ඒක තමන්ම තමයි තනියම හොයන්න ඕනේ. බුදු වෙන හැටි කියලා දෙන්න බෑ. හතලිස් පස් අවුරුද්දක් ධර්මදේශනා කළේ බුදුවෙන්ඩද රහත් වෙන මග කියල දුන්නා. අන්න අහවල් දේශනාව බුදුවෙන හැටි කියල දුන්න කියල කොතනවත් දේශනාවක් කොතනවත් දේශනාවක් නෑ. බුද්ධත්වය කියන්නේ තනියම හොයාගණ්ඩ ඕන දෙයක්. මහා බෝසතාණන් වහන්සේ උපදින කාලෙත් ආර්යන් වහන්සේලා අසංක්‍ය ගණන් සුද්ධවාසවලු පින්නතින වැඩයින්ඩ ඇති. අසංක්‍ය ගණන් ඉන්න ඇති. නමුත් බුදු වෙන්නේ කොහොමද කියලා ඒ කවුරුවත් දන්නේ ඒ කවුරුවත් දන්නේ නෑ. කාගෙන්වත් අහගෙන බුදු වෙන්නත් බෑ කියලා සඳහන් කරන්නේ. එහෙමනම් තනියමම තනියමම තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය හොයාගත්තේ. තනියමම තමයි ඒ සරුවඥතා ඥානය ලබාගත්තේ. ඒ කියන්නේ ලෝකේ සකල සියල්ල දැන් අවබෝධ කරගත්ත කියන එකයි සරුවඥතා ඥානය ලබාගත්ත කියලා කියන්නේ. නමුත් පිනුතනි කරුණු කාරණා හුඟක් පැටලිලා හුඟක් වෙලාවට තවත් හුඟක් අය පටලවන ක්‍රම ලංකාවේ බොහොම තියෙනවා. බුදු දහම වගේ වෙන දහමක් ලංකාවේ තියෙනවා. හුඟක් අය හිතාගෙන ඉන්නේ බුදු වෙන්න හරි ලේසියි කියලා. හුඟක් අය හිතාගෙන ඉන්නේ රහත් වෙන්න හරි ලේසියි කියලා. හුඟක් අය හිතාගෙන ඉන්නේ භාවනා කරාම විතරක් ඇති කියලා. සිල් රකින්න ඕනෙත් නෑ. දන් දෙන්න ඕනෙත් නෑ. බණ අහන්න ඕනෙත් නෑ කියලා තමයි කල්පනාව. තව සමහර අය ධර්ම ශ්‍රවණය කරනවට හරි විරුද්ධයි. බණ අහන අයට හරියට බනිනවා. එක එක දේවල් අහගෙන හිටිය කියලා මේ සංසාරයෙන් එතර යන්න බෑ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට වඳිනවට බනිනවා. බුද්ධ පූජාව තියෙනවට බනිනවා. සමහරුන්ගේ කතාව එව්ව හුඟක් බාලාංස වැඩ කියලා. මොනවද බාලාංස වැඩ? බුද්ධ පූජාව තියෙන එක. බුදුන් වඳින එක. භාවනා කරන්න විතරයි යෝනි කියලා කියන්නේ. සබ්භාසව සූත්‍රයේ නිවන් දකින ක්‍රම කීයක් භාගිතුන් වහස දේශනා කළාද. රහත්වෙන්න ක්‍රම කීයක් දේශනා කළාද. අත්්‍යයාසවා භාවනා පහා තබ්බා කියල කීවී. හත්තෙනි කාරණාව. ඊට මෙහා නිවන් දකින ක්‍රම තව හයක් පැහැදිලි කරලා තියෙන. මේ දේවල් අත්හැරල අපිට හිතෙන හැටියට මේ ගමන යන්න පුළුවන් නං අපි මෙච්චර කල් හිටිය. බණ අහන්ඩ එපානං ඇයි භාගිතුන් වහසේ ධර්මය දේශනා කළේ. නිවන් දකිින්ට ධර්මය ඕනෙ නැත්තං ඇයි මේක ලෝකෙට ධර්මරත්නයක්. සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලත් බුදුරජාණන් වහන්සේ ළඟ බිම ඉඳගෙන බණ ඇහුවේ. පුදුම ධර්ම ගෞරවයෙන් බණ ඇහුවේ. උන්වහන්සේලා විතරද බණ ඇහුවේ. අපිට ධර්මයේ දේශනා කරපු අපේ බුදුරජාණන් වහන්සේත් පින්නතිනි බණ ඇහුවා. පිරිනිවන් පාණ්ඩ ලෑස්ති වෙනකොට මහමුගලන් මහරහතන් වහන්සේ ඉල්ලීමක් කළා මොග්ගල්ලාන ඔබවන් ශ්‍රාවකයෙක් මට ආය නෑ ඇයි වමත් අග්‍ර ශ්‍රාවකය පිරිනිවම් පාහම තව අග්‍ර ශ්‍රාවකයෙක් පහළ වෙනවද නෑ එක බුද්ධ ශාසනයක අග්‍රශ්‍රාවකයන් වහසල දෙන්න යන්නේ. තව කෙනෙක් නෑ නමොක්ගල්ලාන්න ඔබවන් ශ්‍රාවකයෙක් මටාය නෑ. ආංගේක නිසා ධර්මයේ දේශනා කරලා පිරිනවම් පාන්න කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්ව දක්ව ධර්ම දේශනා කළා. භික්ෂූන් වහන්සේලත් එක්ක බුදුරජාණන් වහන්සේ බණාහගෙන ඉන්නවා. එක දවසක් උපස්ථාන ශාලාවට වඩිනකොට නන්දක මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනු ඇතුළි. හවස ඉඳලා පහුවදා එළියෙන් එළිය වැටෙනකන් දොර ළඟ හිටගෙන බණ අහනවා. ආනන්ද මහ ස්වාමින් වහන්සේ අග්‍රෝපස්ථායකයන් වහන්සේ වරින් වර ඇවිල්ලා මතක් කළා. ස්වාමීනි භාගිතුන් වහන්සේට අපහසු ඇති. දැන් වඩිමු කියලා. එල්ලි වෙනකම්ම හිටගෙනම බණහනවා. උදේ තමයි ඇතුළේ ඉන්න පිරිස දැනගන්නේ භාගිතුන් වහස බණහල කියලා. සඳහන් කරනවා බුද්ධ රශ්මිය සඟවගෙන හිටිය කියලා. උපස්ථාන ශාලාවට ඇතුළට බුදුරැස්වල ආලෝකයේ වැටුණොත් බණහන පිරිස බණහන එක නවත්තයි දේශනා කරන නන්දක මහරහතන් වහන්සේත් දේශනාව නවත්තයි බුද්ධ රශ්මිය හඟවගෙන හිටිය කියලා කියන්නේ. උදේ නන්දක මහරහතන් වහන්සේට හරියට ප්‍රසංසා කළා. හරි මිහිරි ඔබේ දේශනාව කියලකිවා. ස්වාමීනී භාගිතුන් වහන්සේ එලිය හිටපු බව දන්නව නං ඔය ටිකවත් දේශනා කරගන්නට බැරි වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ සඳහන් කලා නන්දක ඔබ මහා කල්පයක් පුරාවට දේශනාව කලා නං මම මහා කල්පෙම හිටගෙන අහගෙන ඉන්නවා කියලා. එහෙම භාග්‍යතුන් වහන්සේ ධර්මයට පුදුම ගරු කිරීමක් කළා. සද්ධම්මෝ ගරුකා තබ්බෝ. භාග්‍යතුන් වහන්සේ ධර්මයට ගරු කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ ධර්මය ගුරු තනතුරේ තියාගත්තද? එහෙම එකක් එහෙම එකක් නැහැ. මේ ත්‍රිපිටකේ කොහෙවත් කියන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා කියලා. ඇයි එහෙම කියන්නේ නැත්තේ? ධර්මයේ කවුද හෙව්වේ? බුදුරජාණන් වහන්සේනේ ධර්මයේ හොයාගත්තේ. ධම්ම රාජස්ස ධර්මයේ රජු ධම්ම සාමිස්ස ධර්මයේ ස්වාමියා ධම්මිස්සරස්ස ඊශ්වර කියලා කියන්නේ කාටද? Hindu වාගේ සංකල්පවල කියන්නේ ඊශ්වර කියලා කියන්නේ ලෝකේ මවාපු කෙනා. ඊශ්වර තමයි ලෝකේ මවලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකේ මවාපු කෙනාද? නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මය උපද්දවපු කෙනා. ධර්මය මවාපු කෙනා. මැව්ව නෙමේ ඉපද්දෙව්වා. ආන් ඒ නිසා ධර්ම ඊශ්වර කියල කියනවා. ධර්ම රත්නයත් බුදුරජාණන් වහන්සේටම නොයයි. ඒ නිසා ධර්මය ගුරුතන් හි තියලා ගුරුතන් හි තියල නෑ කොහෙවල්. පිනතින අපි තාත්තා කවදාවත් පුතාට වඳිනවද අම්මා තාත්තා පුතාට වඳින ස්වභාවයක් නැන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තමන් විසින් උපද්දවපු ධර්මය තමන්ගේ ගුරුවරයා කරගත්තද? පුතා gedara ප්‍රධානියා කරලා තාත්තා කවදාවත් දෙවෙනියා වුන්නේ නැහනේ. ගෘහමූලිකයා තාත්තමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේම තමයි මේ ශාසනයේ නායකයා. මේක භාග්‍යතුන් වහන්සේගේ ශාසනයයි. භාගිතුන් වහන්සේ ධර්මයේ ගුරුවරයා කරගත්තා නම් අපි ගුරුවරයට වඳින්න නැතුව ශිෂ්‍යයාට වඳින එකේ තේරුමක් තියෙනවද? ඉස්සල්ලා වඳින්න ඕනි ගුරුවරයාටනේ. ඉතින් දැන් මෙහෙම වුණොත් ශිෂ්‍යයාට නෙමෙයිද වඳින්නේ? ධර්මයේ ගුරුවරයා බුදුරජාන් වහන්සේ ශිෂ්‍යයා. එහෙනම් මේක අනිත් පැත්ත කරකෙන්න ඕනේ. ධම්මං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි, සංගම් සරණං ගච්ඡාමි වෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේට ඉහෙළින්නේ ගුරුවරයා ඉන්නේ. එහෙනම් ওই පද තුන මාරු වෙන්න ඕනේ නේද? ඇයි එහෙනම් මාරු කරන්නේ නැත්තේ? එහෙනම් එතන ශිෂ්‍යයාට වැඳලා ගුරුවරයාට වඳිනවා. නමුත් ලෝකේ සම්මතය ඒක නෙමෙයිනේ. එහෙම එකක් නෑ පින්නතුනි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංගං සරණං ගච්ඡාමි. ඒකයි තෙරුවන් කියලා කියන්නේ. කොතන හිතුණනම් ওই වැරද්ද නිකම්ම හැදෙනවා. ආන් ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම රත්නයට බොහෝසේ ගරු කළා. සද්දම්මෝ ගරුකා තබ්බෝ කියලා කිව්වේ ඒකයි. ධර්මයේ ගරුතන්හි තිබුවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කළා. අපිට කියනවා බණ අහන්න එපා කියලා. ඒ ටික නැතුව ගියොත් සංසාරේ කොහේ යයිද දන්නේ. බණ අහන්න නැතුව කොහොමද හරියට දන් දෙන්නේ? බණ අහන්න නැතුව කොහොමද සිල් රකින්නේ? බුදුරජාණන් වහන්සේ අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ අපේ භාගිතුන් වහස අපිට දේශනා කළේ දාන සීල භාවනා. එතකොට අපි කොහොමද දානයයි සීලයයි දෙකම අයින් කරලා භාවනාවට විතරක් කියන්නේ. දන් දෙනවට බයිනවා. දන් දෙන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ශාසනය වැරදිලා තියෙන්නේ. වර්තමාන ප්‍රඥාවන්තයෝ ඉන්නවා භාගිතුන් වහන්සේට වඩා වැටහෙන අය. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව අයින් කරලා ඊට වඩා අඩු කරලා කෙටි කරලා තියෙන්. එහෙනම් භාගිතුන් වහසේ දානසීල අපිට දේශනා කළේ අපිට කරදර කරන්න වෙන්දෙයි. ඒහින්ද පිරිසකට පුළුවන් ඒ දෙක අයින් කරන්න. ඉක්මනට නිවන් දක්කන්න. එහෙම නිවන් දකින්න පුළුවන් නම් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා මේ ශාසනයෙන් නිවන් දකින්න පුළුවන් නම් ඒක හැබැයි හිතාගන්න බැරි දෙයක්. පුළුවන් නම් හොඳයි කියන්න බෑ කොහොමවත් ඒක වෙන්නේ නැති හින්දා. භාග්‍යතුන් වහන්සේටම කීකරු වෙලා තමයි යන්න ඕනේ. මොකද නිවන් දකින්න හැටි දන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒකට යන පාරයි මේ පෙන්නලා තියෙන්නේ. මේ දෙක අත්හැරලා ගියොත් කොතන හරි පාර වරදිනවා. වැරදුන දවසට පැටලිලා තියෙන ලෙහාගණ්ඩම බැරිවෙන්ඩ. ලෙහාගණ්ඩ නං පැටල්ලුණ තැනට ආයෙන්ඩ ඕනේ. මුලයිඉඳල ලෙහන්ඩ වෙනවා මැද්දෙන් ලෙහැන්ඩ බැරුවෙන. ආං ඒ හින්දා මේ අනුපූර ප්‍රතිපදාව පෙන්න ලතින්. මරණ සතිය පිළිබඳව කතා කරනකොට. සම්මා සම්බුද්ධතු භාගිතුන් වහන්සේගේ වශයෙන් මරණය ගැන කල්පනා කරන්න භාගිතුන් වහසේ පිරිනිවම් පාවදාලන අපි වැන්න උන් කවුද කියන කාරණාවයි මේ සාකච්ඡා කර. නමුත් සම්මා සම්බුද්ධතෝ කියන කාරණාව අපි සාකච්ඡා කරලා ඉවර නෑ. ඒ වුණාට ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙනවා. මරණ සතිය පිළිබඳව කරුණු දේශනා කරන දහතුන්වෙනි ධර්ම දේශනාවයි. පින්නතුනි අපි මේ විදිහට නිමා කරමු. මේ ධර්ම කාරණාව ඉතුරු කාරණාවත් එක්ක මේ මරණ සතිය පිළිබඳව කරුණු ටික අපි ඊළඟ දේශනාවේදී නැවත සාකච්ඡා කරමු. මේ 13 වෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ අරගෙන ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගෙන ලෝක සත්වයාට අති උතුම් ධර්මයේ දානය කරන්න කටයුතු කරන්නට යෙදුන සත්පුරුෂ දායක පිරිස මාතර කැකන දුර පදිංචි විශ්‍රාමික කමලා ලියනගේ ගුරුමෑණියන් ඇතුළු පිරිස විසින් ගුරුමෑණියන් විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන ආර් සෝමසිරි ස්වාමිපුරුෂයා HL අමාරිස් සිල්වා පියාණන් MNH සෝමාවතී මෑණියන් දික්වැල්ලේ ආර්යම්ද සිල්වා මාමණ්ඩිය රොසලින් රාජපක්ෂ නැන්දනිය එච්චල් සෙනවිරත්න එච්චල් ජයරත්න සහෝදරයන් ආදී මිය පරලෝගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ගීත් ජයේන්ද්‍ර චානුක ජයේන්ද්‍ර පුතණුවන් නිමාලි මෙන්ඩිස් නිලූකා දමයන්ති ලේලිවරුන් මෙත් සුකී ජයේන්ද්‍රා රන්දුඹගේ ජයේන්ද්‍ර රන්දුඹගේ සෞරු රන්දුඹගේ සස්මි අකේන්‍යා ජයේන්ද්‍ර රන්දුඹගේ මුණුබුරු මිනිබිරියන්ද පැමිණි නොපැමිණි සියලුම දෙනාටද ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ටද රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘවරව සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැනට නාලිකාවේ සභාපති ධුරේ දරන අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සිල්ගුණ වඩවන සියලුම මහා සංගරත්නයටද බෞද්ධයා මාධ්‍යජාලයේ කාර්යමණ්ඩලයේ සියලුම දරුවන්ටද මේ පුුණ්‍ය ධර්මයන් අනුමෝදං වේවා රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පුුණ්‍යානු මෝදනා කළ සියලු දෙනාට පින් අනුමෝදං වේවා ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය ආකාරයෙන් උතුම් නිවනින් සැනසෙන්න මේ මහා පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු